ධම්මවිචේ සම්බොජ්ජංගම් භාවේති විවේක නිසිතං විරාග නිසිතං නිරෝධ නිසිතං වසග්ග පරිණාමි. විරිය සම්බොජ්ජංගම් භාවේති විවේක නිසිතං විරාග නිසිතං නිරෝධ නිසිතං වසග්ග පරිණාමි. මේ ආකාරයෙන් බොජ්ජංග හත සම්බන්ධයෙන්ම විස්තර කරනවා. ඒතර එකම ආකාරයෙන්ම තමයි වඩන්නේ. හැබැයි සුවිශේෂත්වය තමයි දැන් ඒ හිත අරමුණක් ඇසුරු කරනවා වෙනුවට එයා පුළුවන් තරම් අර විවේක ස්වභාවයක්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 ඉතින් එතකොට අන්න හිත ගැන අවධානයක් තියෙනවා. හැබැයි ඒක අර බොහොම බරපතල අවධානයක් නෙවෙයි. බොහොම සාමකාමී අවධානයක්. નિરાයාසයෙන් පවතින අවධානයක්. નિરાයාස සතියක් දැන් තියෙනවා. ඒ નિરાයාස සතියේ හැබැයි විමසලිමත් බවක් තියෙනවා. අන්න ධම්මවිචයක් තියෙනවා. ඉතින් එතකොට ඒක පවතින්නේ දැන් සමබර වෙච්ච වීරයක.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 මේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ අර තිබිච්ච සියලු කායික රෝගයන් දුර වෙලා නැවත නූපදින මට්ටමට මේ කායික රෝගයන් අයින් වෙලා සම්පූර්ණ සුවය ලබනවා. තවත් අවස්ථාවකදී ඔන්න මහා මුගල් මොග්ගල්ලාන මහරහතන් වහන්සේ. උන්වහන්සේ ඔන්න අසනීප වෙලා. උන්වහන්සේලා තින් බොහොම අසාධ්‍ය රෝගයක් වැළඳිලා ඔන්න අසනීප වෙලා ඉන්නවා. ඉතින් එතකොටත් ඔන්න භාගතුන් වහන්සේ වඩිනවා මේ මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේව බලන්න.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 යම් කායික ආබාධයකටපත් වෙච්ච වෙලාවකදී අර තමන් මේ බොහොම වමනාවෙන් ගෞරව සම්ප්‍රයුක්ත මේ වඩපු බොජ්ජංග ධර්ම හත ගැන නැවත මෙනෙහි කිරීම හරහා නැවත හොඳට ආවර්ජනය කිරීම හරහා ඒ මානසික ප්‍රබෝධයක් මානසික සැහැල්ලුවක් ඇතිවීම නිසා වන ආයෙත් අර කය සංසිඳලා නිරෝගී බවට පත් වෙනවා. ඒ නිසා අපිට තේරෙනවා මේ බොජ්ජංග ධර්ම හත අතිශය ප්‍රයෝජනවත්